අවසරයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ අද 2372 වෙනි වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව නැත්නම් ධර්ම දේශනාවලියේ පළවෙනි ධර්ම දේශනාව. අපි සීලුම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒව මේව කෝ භික්කවේ චතුයි ධම්මේයි සමන්නාගතෝ භික්ඛු ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති තී මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ අහන්න ලැබුණේ නිතර තමන් අහන තමන් කියන අපි සංඝයාගේ ಗುಣ ගායනා කරනකොට පාවිච්චි කරන වචන පෙළක්. ඉතින් ඒ ಗುಣ ගායනා කරන්න මේ විදිහට සංඝයාගේ බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඒ සංඝයා ගාව ಗುಣ හතරක් තියෙන්න ඕනේ. ඒකෝට විතරයි ඒ සංඝයා ආවුනේය, පාවුනේය, දක්ඛිනේය, අංජලිකරණීය, අනුත්තරම් පුණ්‍යක්කෙත්තන් කියන වන්දනාවට සුදුසු වෙන්නේ කියලා. ඉතින් එතකොට ඇයි එහෙම දෙයක් මේ සංඝයා සංඝ රත්නයේයි කියන කට්ටියේ ගුණ ගායනාවක් මේ ගිහියන්ට ඇයි කියන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ සංඝයාට වඳින කට්ටිය විසින් නම් දාන්නවා. නමුත් භාවනා කරන හැම කෙනෙක්ම සංඝයා තමයි. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ සංඝයාගේ සංඝ ගුණ අඩංගු වෙනවා නම් ඒ ඔක්කොම ආහුනේයයි, ඒ ඔක්කොම පාහුනේයයි, ඒ ඔක්කොම දක්ෂිනේයයි, ඒ ඔක්කොම අංජලිකරණීයයි අනුත්තර වූ පුණ්‍යශේෂයක් වෙනවා. මොකද අපි දැන් මේ අටසිල් සමාදන් වෙලා කවුරු හරි දෙන බතක් කාලා, එල්ල දෙන පැදුරක බුදියාගෙන සතිපට්ඨානේ වඩනකොට තන්නේ ක්‍රම සංගරත්නය තමයි ඇති වෙන්නේ. ඉතින් ඒකට සමාන ඒකට කිට්ටුවෙන් යන අර්ථකථනයක් සූත්‍ර පිටකේ සංඝ කියන වචෙන්ට දීලා තියෙනවා. යම් කිසි කෙනෙකුට සංසාර බය වැටෙනවනම් යම් කිසි කෙනෙක් ඒ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනවා ඒ සියලු දෙනාට භික්ෂු කියන්නේ පුළුවන්. ඒක නිසා පැවිදි වෙන්න ඉස්සෙල්ලා මට තිබුණා ලොකු ප්‍රශ්නයක්. ඒ මොකද මම කිසිම සීලයක් තිබුණෙත් නෑ මම ගණන් ගත්තෙත් නෑ ඔය කිසිම දෙයක්. ඉතින් එහෙම ඉඳද්දී මම මට මේ මේ සූත්‍ර කියවන්න ආසාවක් ඇති වුණා. බලනකොට ඔක්කොම කියලා තියෙන භික්ෂුන් වහන්සේලාට. ඉතින් මං ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට කියනවා අපිට මේ ගිහියන්ට කියපු සූත්‍ර එකක්වත් නැද්ද කියලා. නෑ නෑ ඔය භික්ෂුන් වහන්සේලාට කියලා තිබ්බට සිවණක් පිළිසරම තමයි බණ කියලා තියෙන්නේ. වැඩි මහල් මේ කට්ටියගේ නම කිව්වට ඒක ගැළපෙනවා කියලා. මට ඒක හිතට වැදුන්නේ නෑ. මොකද මම පැවිදි වෙලත් නැහැ මම නිගිහියා මම නිකන් සාමාන්‍ය ජීවිත ගත කරන්න කියලා. පස්සේ බුරුමිට ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා සංසාරය බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන්න ඕ සියලුම දෙනා භික්ෂුව කියලා. ඒකට මම පැවිදි වෙලා හිටියේ. ඉතින් ඒ නිසා අපි ඔක්කොම පැවිද්දෝ. අපි ඔක්කොම එකම මට්ටමේ ඉන්න කට්ටියක්. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන ගුණ ටික තමයි ආහුනේ යයි පාහුනේ යයි දක්ෂිනේ යයි අංජලි කර්ණියයි අන්තරම් පුණ්‍යයක් එක්ක. ආහුණෙයන් කියලා කියන්නේ ඈත ඉඳලා පූජාවල් අරගෙන ඇවිල්ලා වන්දනා කරන්න සුදුසුසක්. අපි මෙහි ඉඳලා ගොන්නරිසය බලන්න යනවා නම් අපි මෙහි ඉඳලා මොනවා හරි අරගෙන යනවනේ ගෙදරින්. ඈත සිට ගෙදර කේකනක් දුනොත් අස්සන්නක්කට ගත්තොත් අපි ඒ අලුත් සහල් ටිකක් අරන් ගිහිලා කෙහෙල් අවරියක් දීලා වන්දනා කරනවා කියලා. ඒ වගේ ඈත සිට ගෙනෙන ලද පිළිකරක් පූජා වස්තුවක් පූජා කරන්න සුදුස්සා සංඝයා. පාවුනේයයි කියලා කියන්නේ රාජරාජ අමාත්‍යවරුන් සඳහා හදන භෝජනයක් තිබුණායි කියලා හිතන්නකෝ. ආසනයක් කියලා හිතන්නකෝ. සීනාසනයක් කියලා හිතන්නකෝ. ඒක සංඝයාට දෙන්න වටිනවා. සාමාන්‍ය මිනිස්සු සලකන්නේ රාජරාජ ඇමතිවරුන්ටනේ. එතකොට අපි දන්නවනේ ඒක ඉහළ මට්ටමකින් තියෙන්න ඕනේ කියලා. ඒගොල්ලෝ ප්‍රභූ මට්ටමේනේ. ආනේම දෙයක් ඕනම භික්ෂුන් වහන්සේකට කැපයි. ආහුණේය. දක්ෂිනේය කියලා කියන්නේ වටේ පැදකුණු කරලා වඳින්න තරම් වටිනවා. අපි ස්වර්ණසෑයට ගියාම අපි චෛත්‍ය පැදකුණු කරනවා. දකුණු උරහිස චෛත්‍ය දිහාට දාලා වටේ පැදකුණු කරනවා. ඒක අපි දකින්නේ පාහුණේය ගුණයක් විදිහට. සංඝයා වහන්සේලාත් ඒ වගේ. සංඝයා වහන්සේට එහෙම ප්‍රදක්ෂිනා කරලා දකුණු උරහිස චෛත්‍ය දිහාවට ධානය ඇවිදිනා වගේ වටේ කැරක් කැරක වඳින්න වටිනවා. දක්ෂිනීය කියලා කියන්නේ මේ දකුණු දෙවිස <clears throat> පූජා වස්තු දිහාට කරගෙන යන නිසා. ආහුනේයයි පාහුනේයයි දක්ෂිනේ අංජලි කරණීයයි කියලා කියන්නේ ඇඟිලි 10 එකතු කරපුවාම මේ ඇඟිලි 10 උඩින් <clears throat> ශක්ති 10ක් බල රේඛා 10ක් එළියට යනවා. ඉතින් ඒක එකතු කරපුවාම ඕන කෙනෙකුට මේ ඇඟිලි 10 ලස්සනට පේනවා සුදු පාටට අන්තිම වගේ නෙමෙයිකට කියන ඇඟිලි විතරේ කිය. ඉතින් ඒ 10 එකතු කරලා වඳින්න පුළුවන් වික්ෂුවකට ඒ නිසා අපි ගිහියෙකුට කතා කරනකොට අත උස්සලා තනියට කුස්සලා කතා කරන ඉස්කෝලේ ටීචර් කතා කරනකොට අත උස්සලා තමයි කතා කරන්නේ. මේක අත් දෙකම එකතු කරලා කරනවා. ඒ වගේ අංජලි කරණීය කියලා කියන්නේ ඇඟිලි 10 එකතු කරලා වඳින්න වටනවා. අනුතරම් පුණ්‍යක්ෂේත්‍රං එවැනි සංඝයා වහන්සේලා ඉන්න තැනක පුදුමාකාර පිං උපයනවා. ඒ කියන්නේ යම් බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කරපු චෛත්‍යයක් වගේ. ඉතින් ඒ වාගේ මේ සංඝයා පුදුම මේ ගිහි ලෝකයේ අහසකුත් එක්ක කරදර ඊසේකක් වුන් චිත්ත පීඩා අසහන තියෙන අයට පුදුමාකාර පුණ්‍ය ශේෂ්ඨයක්. ඒ පුණ්‍ය ශේෂ්ඨ තමයි දැන් මේ භාවනා කරන හැම කෙනෙක්ම වැටෙන්නේ. ඒක හුඟ දෙනකොට එහෙම තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් හිතන්නේ මේ සියන්නිකාය හරි රාමඤ්ඤනිකාය හරි අමරපුරනිකාය හරි උපසම්පදා වෙන්න ඕනේ. ඒක තමයි සංඝයා කියන්නේ. නෑ මේ සංඝයාව තීන්දුව කරන්නේ සතිපට්ඨානේ වඩන හැම කෙනාම සංඝයා තමයි. මේ සතිපට්ඨානේ වඩන්න ඕනේ සංසාර බය දැකලා. මේ නිකන් කණ්ඩ දෙන හිඳ ඇවිල්ලා මේ බුදු ඇනිර දෙන්න ආයෙ නිත එන කට්ටිය නෙවෙයි. ඒ කට්ටිය සංසාර බය කියලා ගන්නෑ. මේත් අංගෙන්නේ නැහැ එහෙම කට්ටිය. තමයි දැනගන්න ඕනේ මේ ගෙදර දොරේ දවස උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරන එකනේ කරන්නේ. මේ ලෝකේ එකම කෙනෙක්ව සන්තෝෂයෙන් මැරිලත් නැහැ. নানা ආකාර දේවල් හම්බ කරලා තියෙනවා. নানা ආකාර උගත්කම් හම්බ කිරීම සම්මාන සේරම මැරෙන්නේ කුණුපණුව ගහලා තමයි. මේ දවස් ටිකේම හරියට මට ආරංචි වෙනවා. අපි ගොඩාක් කල් ඇසුරු කරපු කට්ටිය මැරෙන්න කිට්ටුවේ නැත්නම් මැරෙනවා කියලා. ඉතින් මටත් හිතෙනවා උඹටත් ওই ටික තමයි. ඔය කොච්චර සෙල්ලම් දාගෙන හිටියත් මරණ වෙලා වෙනකොට පුදුමාකාර බයක්, පුදුමාකාර අන්ධකාරයක්, පුදුමාකාර තෝන්තු වෙන ගතියක් එනවා. අපි ඒක දැනගෙන තමයි මේ වෙලාවේ අපි පුළු පුළුවන් වෙලාවේ හයි හත්ති තියෙන වෙලාවේ බණ භාවනා කරගන්නේ. ඉතින් ඒක නිසා බණ භාවනා කරන සියලුම දෙනා බුද්ධ ශාසනය කර නැත්තු හරියටම සරුවචන් වහන්සේගේ ධාතු තැම්පත් කරපු චෛත්‍යයක් වගේ. ඉතින් ඒ නිසා අපි ඒක දැනගෙන හොඳට සත්‍ය පුළුවන් තරම් වඩන්න ඕනේ. ඒකෙදි 100%ක්ම සතිය වඩන වෙලාවේ ඒ ඒ පූජාර්හයේ தත්තරපත් වෙනවා. ඉතින් ඒ විදිහට භික්ෂුවක් වෙලා හෝ නැත්නම් මේ භාවනා කරන සංසාර බය දක්නා කෙනෙක් වශයෙන් හෝ ඒකෙන් ගැලවීමට කටයුතු කරන්නෙක් කරන්නෙක් වශයෙන් හෝ ළඟ තිබිය යුතු ගුණ හතරක් බුදුජානනාංශයේ දේශනා කරනවා. ඒකෝර තමයි මිනිස්සු මේ විදිහට ඇවිල්ලා අපිට ඈත ඉඳලා වඳින්න එනවා. මහා වැඩගතුන් දහදෙන ආහාර ටිකක් අපිටත් දෙනවා. නැත්නම් ඒක තමයි ආහාර විශේෂයක් හදලා පූජා කරනවා. ඉතින් ඇවිල්ලා ප්‍රදක්ෂිනා කරනවා. ඇදිලි බඳලා වඳිනවා. ඉතින් ඒක මේ බුදුහාමරණ කරන වන්දනේ තමයි. ඉතින් ඒක වෙන්න ඒ භික්ෂුව ගාව තියෙන ලකුණු හතරක් මේ සංඝ රත්නය පිටවව දාලා තුන්වෙනි රත්නය පිටවදාලා බුදුජාණන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් මේ විදිහට ආහුණෙය වෙන්න, පාහුණෙය වෙන්න, දක්ෂිණෙය වෙන්න, අංජලි කර්ණිය වෙන්න එළඟ ಗುಣ හතරක් තියෙන්න ඕනේ. ඒක හරියට කියනවා රජ්ජුරුව කවදා හරි අශ්වය අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුව නගින්න නැත්නම් යුදෙට රජ්ජුරුව පාවිච්චි කරන රාජකීය හස්තියෙක් වඩපත් වෙන්න එයාලඟ ಗುಣ හතරක් තියෙනවා. ඒ ගන්නේ ආජානීය ආශ්‍රය, තරෝ බ්‍රෙඩ්. ඒ කියන්නේ හොඳ ඥාන પરම්පරාවක් තියෙන අම්මයි තාත්තයි දෙන්න දන්න ආශ්‍රයක පිට මිසක රජුරෝ නගින්නේ නැහැ. ඇත්තත් එහෙමයි. ඉතින් ඒ වෙන ඒ ඇත ආජානීය ආශ්‍රය. ආජානීය කියලා කියන්නේ හොඳම ප්‍රවේණී අත ආශ්‍රයේ දැන් ඒ ඒ ප්‍රවේණී අලියන්ගේ තියෙනවා බල්ලන්ගේ තියෙනවා පූසන්ගේ තියෙනවා අශ්වයන්ගේ තියෙනවා ඒක හරි ගණන් ඒ ප්‍රවේණිය දන්න බලුකුක්ෙක් ගන්න ගියා. පූස්පතියෙක් ගන්න ගියා. අශ්වයෙක් ගන්න ගියා. අලියෙක් ගන්න ගියා. මොකද ඒ තරම් කාලයක් මිනිස්සයා මේ සත්තු පාවිච්චි කරලා තියෙනවා. මොකද සර්වචනාංශයේ එයින් අශ්වයයි අලියයි දෙන්න ගණන් ගන්නවා. ආජානීය අශ්වයයි කියලා. ඉතින් ආජානීය අශ්වයෙක් වාගේ මේ භික්ෂුවක් වන්දනීය පූජනීය වෙන්න ලකුණු හතරක් සත්තු සලකනවා. ආජානීය අශ්වයත් රාජරහෝ වෙන්න රජුරේ නගින්න අංග හතරකින් සමන්නාගත වෙන්න ඕනේ. ඒ අශ්වයා වර්ණ සම්පatti තියෙන්න ඕනේ. හොඳ ලස්සන ප්‍රොපෝෂන් එකක් තියෙන්න ඕනේ. බලනකොටම එහෙමෙන් කෑලි අද වෙච්ච, කුරගෙ වෙච්ච එහෙම ඌ වෙන්න බෑ. වර්ණ සම්පatti වෙන්න ඕනේ. ඒ වගේම බල සම්පන්න වෙන්න ඕනේ. ඒ ටිකක් කල්ලි වෙහෙ එලෙව්වට පස්සේ හති දාන්න, පෙන දාන්න, අදින්න බැරි නම් රජ කෙනෙක් නගින්න වටින්නේ නැහැ. එයාට කොච්චර වැඩ කෙරුවත් රජුරෝ ආරක්ෂක සීමාව පණිනකන් දිවා රාත්‍රී බලන්නේ නැතුව බර උස්සගෙන දුවන්න පුළුවන් හැකියාවක් තියෙන. කියන්නේ බල සම්පන්න වෙන්න ඕනේ. ජව සම්පන්න වෙන්න ඕනේ. අනිකුත් අශ්වෙත් එක දුවනකොට එයාට කැපිපේන වෙනසක් තියෙන්න ඕනේ. වැඩිපුර දුවන්න පුළුවන්. ඒ කියන්නේ පැයකට දුවන හැතැම්ම ප්‍රමාණය කිලෝමීටර් ප්‍රමාණය වැඩි. හරි හරි ජව සම්පන්නයි ඒකේන. එහෙම නැත්නම් රජුරණ ඉන්න ආහාරව පරිණා සම්පන්න වෙනවා. අනික ඇත්තට වැඩිය සයිස් එකේ ලොකු වෙන්න ඕන. අනිකට උසයි මහතයි දකින්නකොටම පේනවා මේක රාජකීය අශ්වය කියලා. ආන්න ඒ වගේ ಗುಣ හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවක් ගාව තියෙන්න ඕනේ භාවනා කරන කෙනෙක් ගාව තියෙන්න ඕනේ එක්ක භාවනා හරියන්න එහෙම නැත්නම් මේ භාවනාවෙන් එයා දියුණු වෙන්න එහෙම නැත්නම් අනුන්ගෙන් වැඳුම් පිදුම් ලබන්න මම හිතන්නේ ඕගොල්ලෝ වැඳුම් පිදුම් ලැබෙන එකක් පිළිබඳ බලාපොරොත්තුවක් තියාගෙන මෙහෙ එනවයි කියලා. ඕගොල්ලෝ එන්නේ අනුන්ට වඳින්න පුතන්න බලාගෙන. වත් භාවනා කරන කට්ටිය එහෙම අව탁සීරු කරන්න එපා. අපි භාවනා කරන වෙලාවේ දෙයියෙකුටවත් සම කරන්න බෑ. ඉතාමත් උසස් තත්යකටපත් වෙනවා. ඒ තමන් විහිං මේක ආයෙසදයක් කර නරපණු වගේ தත්වෙට ඒ නැත්නම් මේ ජරා தත්වෙටපත් කරගන්න එපා. ඒක ගැළපෙන්නේ නැහැ. බුදුජානනාංශයේ ශිවණක් පිසට ගැළපෙන්නේ නැහැ. අපි භාවනාවක් කරනවා නම් අපිවත් ඉන්න ඕනේ ඒ සත්‍යට ගැළපෙන මට්ටමට. ඉතින් ඒව තිබුණේ නැහැ ඔය බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා ලංකාවේ එක්කෙනෙක්වත් භාවනා කරේ නැහැ. ඔක්කොමලා දැනගත්ත ශාසනය පිළිහිලයි කියලා. කිසිම තැනක භාවනා මධ්‍යස්ථානයක් තිබුණේ නැහැ. කිසිම තැනක කර්මස්ථානාචාර්යවරයෙක් හිටියේ නැහැ. කිසිම තැනක භාවනා ක්‍රමයක් තිබුණෙත් නැහැ. කිසිම කෙනෙක් අඩුවන්නේ අර්පණා සමාධියවත් ගත්තයි කියලා ප්‍රසිද්ධ කරෙත් නැහැ. මම 52 ඉපදුනේ. 56 තමයි <clears throat> අපි පුංචි කාලේ බුද්ධ ජයන්තිය කියලා මහා ලොකුට ගෝසාවක් තිබ්බා. ඔය ලංකාවේ කොළඹ පිට තියෙන එකම දෙපාර්තමේන්තුව කෘෂිකන් දෙපාර්තමේන්තුව අපේ ගෙවල් ගාව තියෙන. ඒකට මේ මට අවුරුදු 4 කොල්ලෙක් නේ. ඒක තේරෙන්නේ නැහැ. හත් දවසක් පිරිත් කියනවායි කිව්වා මේ බුද්ධ ජයන්තියට. දනදාස ආංශයේ රැස්වි දෙනවායි කිව්වා. මේවා නිකන් අපිට නිකන් අඟහරු ලෝකෙන් ආපු වගේ පණිවිඩය. ඉවරයි ආයේ බුද්ධ ශාසනය ගන්න දෙයක් නැහැ කියලා කියනවා. ඔක්කොමලා නෙවෙයි දැන් මේ වෙනකොට හිටපු ප්‍රසිද්ධම භාවනා කර්මස්ථානාචාරවරු ඝනාචාර්යවරු කිව්ව බුද්ධ ශාසනය පිරිහෙනවා කියලා. මගේ කන් හොඳටම ඇහිලා තියෙනවා. මට පේන්නේ නැහැ පිරිහෙනවා කියලා. මට පේන්නේ පුදුමාකාර දියුණුවක් තියෙනවා කියලා. මම වැඩ කරන්නේත් එහෙම හිතාගෙන. පසුගිය අවුරුදු 30 ඇතුළත මේකේ තියෙන ප්‍රගතිය ගත්තොත් පුදුමාකාර භාවනා මධ්‍යස්ථානසුකයක් හැදිලා තියෙනවා. පුදුමාකාර සුඛයක් භාවනා කරනවා. පුදුමාකාර සුඛයක් කර්මස්ථානාචාරවරු ඉන්නවා. පුදුමාකාර භාවනා ක්‍රම තියෙනවා. ඒකෙන් භාවනා කරලා ප්‍රතිඵල ලැබලක් තියෙනවා. ඒක අපේ කාලය ඇතුළත ඇතිවෙච්ච විශාල පිවිදීමක්. ඒ මොකද අපේ වැඩිහිටියෝ අපේ ගුරුවරු අපේ ආචාර්යවරු ඔක්කොම කියන එක පිරිනවයි කිය. ඇත්ත පිරිහෙන ලකුණු ගොඩක් තියෙනවා. මේ ශාලාව හැමදාම භාවනා කාර්යය හැමදාම. මේ යන්නේ 272. අද ඉවරනොත් හෙට කට්ටියක් එනවා. ඉතින් කොච්චර සන්තෝෂ වෙන්න ඕනද මේ හදන්න මුල් වෙච්ච පූර්වාචාරින් වහන්සේලා. අපි සන්තෝෂින් ඉන්න ඕනේ. අපි අව탁සේටපත් කරගන්න ඕනේ. අවචාවට ලක් වෙන්න නරකයි. නරපණුව කියලා හිතන්න නරකයි. නරපණුව වෙනවා සතිය නැති වෙලාවට නම් නරපණුනේ තිරිසම්. මේ සතියෙන් ඉන්නේ චිත්තක්ෂණයක ආහුනේ යයි පාහුනේ යයි දක්ෂිනේ යයි අංජලි කරණියයි අනුත්තරම් පුණ්‍යක්ෂෙත්තන් ලෝකසාර ඒ කියන්න පුළුවන් මට මොකද මම පැවිදි වෙලා ගොඩක් කල් ගිය නිසා මේ ස්වාමීන් වහන්සේ නම් එහෙම කියයි අපි ඇවිල්ලි වෙලා මිනිකම්ම නිකම් මේ කුස්ති අම්මලා අපි මේ ඇවිල්ලි වෙලා මේ වින්නුපු අම්මලා අපි මෙල්ලා අරකයි මේකයි කිය අපි කොහොමද එතෙන් දෙන්නේ කියලා ඕගොල්ලෝ කියන බව මම දන්නවා. ඒ තරමටම ඔයගොල්ලෝ සාසනෙ පිංචි කළා සලකනවා. ජීවිතේ මල් විහිම් පල්. අපිට මේ පොඩි උන් ඉඳලා හදන්න ඕනේ ඒක තේජවන්තව හදන්න ඕනේ. ඔය මොන යකාරංගර ගියත් අඩුවනේ හැම රජු රෝගාවට ගියා සක්‍ර දේවින්ද ගාඩ ගියා තින්ජු ඉන්ජු කියලා කතා කරන්න පුළුවන්. අපි භාවනා කරලා තියෙනවානේ. අපේ අම්මලට තාත්තට හම්බුනේ නැහැ. අපේ ගුරුවරුන්ට හම්බුනේත් නැහැ. අපේ ආගමික නායකයන් හම්බුලෙත් නැහැ. ඒ නිසා අපි ඉන්නේ පුදුමාකාර තැනක. එන්නේ ඒ ඒ ඒ චින්තනයත් එක්ක බුදුරජාණන්සේක මේ ආජානීය සූත්‍රය හරියට වටිනවා. අපි මේ ඇවිල්ලා තියෙන්නේ පස්මහා බැලුම් බලලා. අපි මේ ජීවිතේ මේ ගැප් ගන්න ඉස්සෙල්ලා ජාතිය, දේශය, කුලය, මව සේරම බලලා ඇවිල්ලා උත්කෘෂ්ඨම උප්පත්තියක් අපිට ලැබිලා තියෙනවා. මොනම හේතුවක් නිසාවත් මම කාලා කන්නේ කියලා හිතන්න එපා. එහෙම හිතන කෙනෙක් මගේ දැසට නොදකින්. එච්චරයි මං කියන්නේ. නොපතන්. නදෝමකින් හැඳි ගියයිලම් ඵලයක්. යමෙක් හිතනවා නම් මම මේ කාල කන්නේ මම නිකන් මේ ડિප්‍රෙෂන් මට මේ අනේ මයි දැහැට පෙන්නේ නෙවෙයි. මම මන් දන්නවයිත් එක්ක ඇසුරු කරන්න බෑ ඒගොල්ලන් කියන්නේ. අපි ඔක්කොම ඉන්න ඕනේ. අපි ආහුණෙයයි, අපි පාහුණෙයයි, අපි දක්ෂිණෙයයි, අපි අංජලිකරණෙයයි, අපි අනුත්තර පුඤ්ඤස්සෙයි. ඇයි? අපි ළඟ වර්ණ සම්පත්තිය තියෙනවා. බල සම්පත්තිය තියෙනවා, ජව සම්පත්තිය තියෙනවා, ආරෝපණ ශරීරය තියෙනවා. දැන් නැත්තම් ඔයගොල්ලෝ මේ වෙලාවට ගිහිල්ලා ඇක්සිඩන්ට් වෝඩ් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. පිස්සන් කොටුවට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. පිළිකාර වලට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. පුදුමාකාර ඒව විඳවනවා කියම කෙලවරක් නැත විඳවනවානේ. මාළුණ්‍ය ආසවලට ගිහිල්ලා බලන්න. ඊ කියන මොනම ගායක්වත් අපිට නැහැ. සෙල්ලම් කියලා හිතනවා. ඒ විදිහට ඒ විතරක් නෙමෙයි අපි ඒක අපි භාවනාවට යොදවනවා කියුවා. නිසා Taman දැනගන්න ඕනේ Taman මේ කරන වැඩේ හැටියට මෙන්න මෙතෙන්දයි ස්ථානගත කරන්න ඕනේ කියලා එහෙම නොවුනොත් ඒක මොකද්ද හීනමානයක් තියෙන්නේ. අපි මේ දරුවන්ට වගේම පිළිකා රෝගීන්ට වගේම හිරකාරීන්ට වගේ ඔක්කොටම දෙන්නේ ඒ මොන්නම වෙනසක්වත් මේකේ නැහැ. ඕගොල්ලන්ට එකපාරටම සම මට්ටමට එන්න පුළුවන් සතිය වඩනවා. ඔගොල්ලෝ ඒ කියන්නේ වර්ණ සම්පත්තිය ලැබනවා, බල සම්පත්තිය ලැබනවා, ජව සම්පත්තිය ලැබනවා, ආරෝහ පරිණාම දේහයක් ලැබනවා වගේ ශරීරය නෙවෙයි හිතට එනවා. අද ලෝකෙ හැම තැනම මේ කියන චීනමාන තත්ත්වවලටපත් වෙලා පුදුමාකාර දුකක් අසහනෙන් ගත කරන්නේ. පුදුමාකාර දුකක් වේදනාවෙන් ගත කරනවා. ඒ වගේම ඒකේ අවධාන ඵලයේ විදිහට සෑහෙන ගාන සීදින සරණ. මේ ලෝකේ ඒක පුද්ගල ආදායම වැඩිම ශ්‍රීෂ්ඨ ලංකේ සීටි නසා ගන්න ක්‍රම නැතුව දඟලනවා ඒගොල්ලෝ. හදලා තියෙන පොඩි මැෂින් එකක් ඔය දැන් ඔය කාන්තාවන් පදින මොටරසයිකල් වගේ එකක් ස්කූටියක් ඒකත් උඩ බැසට පස්සේ ස්විච් එක දාපුවා විනාඩි 10ෙන් මැරෙන්න පුළුවන්. ඒකම පාවිච්චි කරන්න පුළුවන් මිනි පෙට්ටියට. ඒ විකුණන්න තියෙනවා. ඔයගොල්ලෝ දැන් මේක බුක් කරලා තියාගන්න. මොකද ඕන් නැතිව මේ ලෝකෙට ඕන්නේ නැහැ. උන් හැඳි ගෑවිලා ගියා වයි. මේ කම්මැලිකමට, බබ්බුබ්බඩකමට, ලෙඩ වෙලා අසහනකාරී කරිට කට්ටියට මේ සතිපට්ඨානේ තියෙනානේ. ඒ වාගේ අර වර්ණ සම්පන්න, ජව සම්පන්න, බල සම්පන්න ආරෝහ පරිණා දේයක් සහිත අශ්වයෙක් වාගේ, ආජානීය අශ්වයක් වාගේ බුදුජානනාංශය සඳහන් කර තිනවා භික්ෂුවක් වෙච්චාම ඒ භික්ෂුව සීල සම්පන්න වෙන්න ඕන. මේ භාවනා කරන ඔක්කොටම මේ කියන්නේ. මේ පල්ල හිල් වෙච්ච මල්ලකට මොනවද දැම්මත් හරියන්නේ නැහැ. ඒක මහා ගන්නවා. ඒ නිසා අපි සාමාන්‍ය මට්ටමට ඔක්කොම ලපේ හිටුණා අට සිල් කියලා. මේට වැඩි ලොකු සිල් જાති තියෙන ඔයගොල්ලෝ දාන්න. නමුත් ඒක රකින්නකො. ඒක කඩන්නෙම සංඝයා. ලංකාවේ ඉන්න සංඝයා වහන්සේලා ගත්තොත් ඔයගොල්ලෝ රකින්න විදිය කරා සීල රකින්නේ නැහැ. මම නැතුව මේක කතෝලික කෙනෙක් කියන කිව්වනම් නඩු දායි. මට උගන්වපු සත්‍ය උගන්වපු ස්වාමීන් වහන්සේ වෙනමම රචනයක් ලිව්වා රෝකන් බුද්දයි කියලා. ඒකේ තේරවාද ශාසනේ පන්සල් වල කරන සේරම එලි කෙරුවා. ඉස්සලා මට දුන්න අත්පිටපත. පස්සේ මම බලනකොට අච්චු ගහලා බෙදලා මං කො මොකද්ද ස්වාමීන් මේ කරපු වැඩේ? මට බික්කු බෝධිත් බැන්න තමයි. මම අච්චු ගහන්නම නෙවෙයි දුන්නේ මම මේක පබ්ලිෂ් කරාට පස්සේ කවුරු හරි ඉන්ටර්නෙට් එකට දාලා. ඉතින් ඊට පස්සේ මම අච්චු ගැව්වා කිව්වා පන්සලක කෙරෙන ඔය නිකායවල වල කෙරෙන ඔක්කොම ටික තියෙනවා. ඔයගොල්ලෝ කියලා තකතිරුකමට ආවුනේයයි ආවුනේයයි ලක්ෂණේයයි අංජලි කර්ණියයි කියලා වඳින. ඒතොර හොඳයි ඉතින් අපි නිහතමානී වෙන්න හොඳයි. ඉතින් අපි නාමරු කෙනෙක් කියලා ඒගොල්ලන්ගේ තියෙන සීල යාන්තම් ගුණයාන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තර. දුර්ලභේනම යලද්දං වන්දිතුම් පසිතුම් වරං. සීලේ අන්තං ගුණේ අන්තං ඒ ඇත්තට අන්තංවත් නැහැ. ඒ ඒ කියන්නේ කියේ ඒක බනට අදාළ නැහැ මම ওই නිකන් අහගෙන ඉන්න කට්ටියට කන පිනවන්න මේ කියන්නේ. ඒ ටික අදාළ නැහැ ඉරුවන්න කපලා දැම්මත් කවන්නේ. අපි මේ කරන වෙලාවේදී අපි හොඳටම දැනගන්න ඕනේ මේ සීලය තමයි අපේ වර්ණ සම්පත්තිය. අද ලෝකෙ වැඩියෙන්ම තියෙන කුපාඩිම රසාව තමයි රූපලාවන්‍ය. ඒක හැම රජයක්ම වෙනස් කරන්නේ රූපලාවන්‍ය ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක. ඒ තරම් මිනිස්සු මේ ලස්සන දෙයට කැමතියි. නිදිදෙන සියල්ල රත්තරන්ම කියලා වෙලා කියලා කියන්නේ ලස්සන සැමදේ මොහොතට සුවදේ. එහි කෙලවර දුකදී. ඉතින් අපි මාපේ වයස් දැන් පැනලා තියෙන තරුණ විපස්ස ගත්තොත් ඒ ලස්සන වීම සඳහා අහවල් දෙය කියලා එකක් නැහැනේ කැප කරනවානේ. ඒ වර්ණ සම්පත්තිය ලබන. නමුත් හිත ඒ ධර්මතම කැතයි. ඒ තරමටම කැතයි. පුරු පණිස්වාංශ කියනවා ඊටාම රූපවන්ත ලස්සන කෙල්ලෙක්. ඒ වගේම කොල්ලෙක් ඉදිරිපිට මල්වත්තක ඉඳලා දෙන්න දෙන්න පිළිබඳව පිළිමද හිත ඇතුව කතා කරනකොට කොච්චර කෙලෙස් උපදිනවද කියලා හිතාගන්නේ කියලා. හරි ලස්සනයි. ඒ කියන්නේ ජයන්ල මෙත් ලස්සනයි, පිරිමිල ලස්සනයි. ඉන්නේ මල්ලු වෙනක ඒ පිළිබඳ හිත ඇතුව මෙහෙම ඉන්නකොට දෝරේ ගලන කෙලෙස් ප්‍රමාණය අර රූපේ ලස්සන වෙන්න වෙන්න කෙලෙස් වැඩි වෙනවානේ. සීලේ එහෙම එකක් නැහැ. ආජානීය අශ්‍රාගේ රූපේ වගේ තමයි අපේ තියෙන සීලේ. ඒක නිසා බුදුචානන්සේගේ ශාසනයේ කීප අවස්ථාවක ඒවා ඉතින් අර මහසිසාරු ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේලා ඉලිකල්ල මතුවලා තියෙනවා මේ සීලයක තියෙන වටිනාකම පෙන්ලා දෙනවා ඒකෙත් අපිට කවුරුත් දෙන එකක් නෙවෙයි අපිට කැමති ප්‍රමාණයක් පන්සිල්ලෝ දසසිල්ලෝ අටසිල්ලෝ උපසම්පදාවෝ සාම ගන්න පුළුවන්නේ නිකන්නේ දෙන්නේ ඉතින් අර මේ කඩුවෙලට එන කාටවත් සිල් සමාදන් කරවන්නේ නැහැ ඉතින් ඉතින් ආපු පාසකම කෙනෙක්ව බලන් මේ වැඩේ හරිනේ බුදු පිළිමයක්වත් නැහැ. ශබ්දන කොටිත් නැහැ. මේ මේ බොමඩුවකුත් නැහැ. සිල් දෙන්නෙත් නැහැ. ඉතින් ධම්මවිහාරේ හැමෝටම හරි සිල් දෙන්න එකනික රුපියල් 200ක් ගන්නවා කිව්වා. නිකන් සිල් දෙනවා නම් ගන්න ඔක්කොමලා. දැන් එන්නේ කියන්නේ ඔක්කොටම රුපියල් 200 ගන්න අරගෙන සිල් දෙන්න. එහෙම එකක් නෙමෙයි මෙතන කතා කරන්නේ. මේ හික්මීමක්. මේ දෙන සීතල වීමක්. යටහත් පහත් ගතියක්. ඉතින් මුද්‍රජාන වහන්සේ ඉන්න කාලේ අස්සජි කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ මේ විදර්ශනේ පෙන්නලා දීලා තියෙන ඒ ස්වාමීන් වහන්සේ ධ්‍යාන හතර වඩලා ඉති හරීම ඒ ධ්‍යාන ජීවිතය ගත කරන නිසා පුදුම තෙදවන්තව මහානකම කරගෙන ඉඳලා තියෙනවා. ඒ සංජීවිතය තියෙන ඕනම වෙලාවක මේක මට උදව් වෙනවනේ. රටේ බඩලද ධානයක් නේ. ඉතින් ඒ ශාන්තිය හිතුවට වැඩිය මරණ වේලාවේදී ධර්ම ලෙඩක් ඇවිල්ලා තියෙනවා. මුලින් මුලින් මුලින් ඒ ටික ටික ටික ටික ධානය පිළිගුණා. අර හොඳටම ලෙඩ වැඩි වෙලා බය වෙන වෙලාවේ මේ ශාන්ති උත්සාහ කෙරුවා කරන්න කරන්න ධානය පිළිගෙනවා. ඒ ශාන්තිය දැන් දැනගත්ත තව ස්වල්ප වෙලාවකින් මම මැරෙනවා. මට දැන් අර ධාන සුඛයක් නෑ ධාන පිළිවීම නිසා පුදුමාකාර බයක් අනිවාර්යයෙන්ම නරක තැනක උපදින්නේ කියලා. දැන් මේ සාංශේ බය වෙලා වෙවුලලා ළඟ ඉන්න සාංශ නමකට කතා කරලා කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලාලු බුදුරජාණන් වහන්සේට මං වෙනුවෙන් වන්දනා කරලා කියන්නේ අස්සජීත අමාරුයි කියලා. කාපොඩ් දෙකකින් ඒ කියන්නේ ආසන්නයි කියලා. ඉතින් එහෙනම් ඇත්තට මෙහෙම පණිවිඩය යන හැම වෙලාවෙම සරුවචනසේ වඩින්නේ නැහැ. නමුත් මෙතනදී අපේ පිනකට වඩිනවා. මෙහෙම ඈත තියා ඒ ශාංශේ බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා දැකපු ගමන් ආසනෙන් නැගිටිනවා. ඊට පස්සේ කියනවා අස්සජී බුදුහාමුදුරුවවත් න කලබල වෙන්න එපා. මම ලෙඩෙක් නේ. ඔහොම ඉන්නේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ මට වෙච්ච දේ බලන්නකෝ මං හොඳට මහානකම කරා. මට මේ මේ මෙච්චර ධ්‍යාන භාවනා එහෙම නැත්නම් අධිමානුෂික ශක්තිය තිබුණා. මං හිතුවා ඇත්තට මේ වගේ වෙලාවට මට උදව් වෙයි කියලා. බලන්නකෝ දැන් මට හොඳටම අන්තිමයි. કોઈ මොකකින්වත් වැඩක් නැහැ. මගේ හිත සැරිලා, බය වෙලා, තක්කු මුක් වෙලා අනේ මම මොකද කරන්න ඕනේ කියලා. එතකොට බුදුරජාණන්ගේ අහනවා අස්සජි මේ අනිකුත් මිනිස්සු වගේම ඔබ හිතනවාද මේ සමාධියයි මේ සාසනේ ලොකු දෙයක් කියලා. ඒ ධාටක තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. ඊට මේ සමාධිය පිළිහිලා ධ්‍යාන ගන්න බැරි වෙලා ඒ නිසා මරණය බොහොම කාලකණ්ණි එකක් වෙයි කියලා හිතන්නේ. මේ සතිපාසලේ ඉන්න ඔක්කොමලා වැරද්ද කරනවා. ඔක්කොමලා හිතන්නේ මේ සතිය කියන්නේ සමාධිය කියලා. ඉතින් ඇහුවත් එimhe කවුරු හරි සතිය පිහිටු බවට ලකුණු කියන්නේ කියලා මොකද සමාධියේ ලකුණු තමයි කියන්නේ. විශේෂයෙන්ම අපේ පුහුණු කරුවන්. ඔක්කොම අබ කාලා මොලේ දන් කට්ටියි. ඉතින් නිතරම හැමදාම ගිහිල්ලා මතක් කරලා දෙන්න වෙනවා මේ සමාධිය වෙන එකක් සතිය වෙන එකක් සීල වෙන එකක් කියලා. ඒකට හරියට පැටලවගෙන තියෙනවා. ඒ මොකද මේ තරම්ම අපේ ශාසනයේ වල් වැදිලා තියෙනවා. හැම කෙනාම මේ සමාධි ආශාවට තමයි මේ වුණත් මෙහෙ වුණත් එන්නේ. මේම දෙන්නේ නැහැ. ඒක අපි එහෙම කිසි වෙලාවක අපි ඒක පෝෂණය කරන්නේ. ඒක නරක නිසා නෙවෙයි. අපි පෝෂණය කරන්නේ සතිය නිසා. අද මෙතන මේ කතා කරන්නේ සීලය. බුදුචානන්සේ ඇඳ ළඟ ඉඳලා අහනවා අස්සජී හරි හරි ධ්‍යාන නැහැ. අමාරු වැඩි. හිතට දෙයක් වෙන්නේ නැහැ. සීල ගැන මොකද කියන්නේ කියලා. අනේ සාංශ සීලය නම් පිරිසිදුයි. මට මොනවක්වත් නැහැ. සමා අස්සජී සීලේ තියෙනවා නම් සමාධිය කියන එක බොහෝම පොඩි දෙයක්. ඒ නිසා සීලේ තියෙන බවට අදිෂ්ඨාන කරගන්න ඒක තියෙනකොට තමයි සමාධිය හරියන්නේ කියලා ඒ බුදුහාමුදුරු දෙනේ ඒ සතුට නිසාම මරණය බොහොම සුවදායක මරණයක් වඩපත් වෙනවා. අපි එහෙම ගියා නම් එහෙම අයියෝ අර මනසත් එක්ක අඬලා බලන්න බුදු සාමිනේ දරන්න බෑ දුකානේ දැන් මැරෙන්න යන්නේ අප්පා මේ සමාධියක් නෑ අප්පා කියලා අර මනස පැත්තකින් දැද්දි යන හැමදෙත් අඬන්න පටන් ගන්නවා. මේ ආසන්න බණ වලට යන ආමතුරුත් අඬනවා. මැරෙනවා. ඉතින් කවුද නැහැ කියන්නේ. මැරෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මරණ වේලාවදී සීලය සීපත් කරන්න ඕවා. ඔයගොල්ලෝ නිකමට හිතන්න. ඔයගොල්ලෝ මැරෙන වේලාවක් එනවනේ අනිවාර්යයෙන්ම වෙනවා. මොන දිහා බලනවාට කීයකි. මට කේන්දරේ බැලුවා වගේ කීයකි. අනිවාර්යෙන් මැරෙනවා. සතුටු වෙන්න පුළුවන් දවස් හතරක් අපි හිල් රැක්කයි කියලා. භාවනා මධ්‍යස්ථාන ගිහින් අපි වගේම සිල් රැකින පිරිසක් එක්ක මේ කරන්නේ මේ භාවනා මධ්‍යස්ථානයේ ලොකුම දේ ඔය ධ්‍යාන භාවනාවක්වත් සතියේවත් ඒව පැත්තකට දාන්න. ඒව අරකට හම්බෙන අතිරේක ලාභ. අපේ අම්මලා තාත්තලාට මැරෙන්න උනේ එහෙම එහෙම පිනක් නැතුව. ඒගොල්ලෝ හරි හොඳ මිනිස්සු. පින් දහම් කරලා තියෙනවා. නමුත් එක දිගටම සුමානයක් සිල් රැක්කා. මම එක දිගට සුමානයක් එහෙම සිල්ලුතුන් එක්ක හිටියා. බණක් භාවනා කරුවා කිව්වම බලන්න මොන තරම් වෙනසක්ද බුදුහාමර අපේ ශාසනයට කරන්න කියලා. ඉතින් ඒ නිසා මේ සීලේ අව탁සීලු කෙරුවොත් එයා විතික්‍රමන කෙලෙස් වල එහෙම නැත්නම් මේ සමාජය කලබන සමාජයේ තියෙන විවස්ථාල් බින්දින කෙනෙක්. ඒ නිසා ඒ කෙනාට කවදාකවත් ප්‍රගතියක් ගන්න හම්බෙන්නේ නැහැ. කොම්පැනි එකක් කරුවොත් හරියන්නේත් නැහැ. අධ්‍යාපනයක් කරුවත් හරියන්නේත් නැහැ. ඒ නරන් තියෙන නිකන් ශිල්පද කඩන කට්ටියට බිස්නස් හරියනවා. කවදාවත් හරියන්නේ නැහැ. මොකද යා කරන්නේම දවල් මිගිල් රෑ දානියෙල් වැඩ පිළිවෙලා. මේ ඇවිල්ලත් උත්සාහ කරනවා කට්ටිය සිල්පද කඩන්න. අමාරුයි. මේ කියන වාතාවරණය ඇති කරගන්න අමාරුයි. ඒකට හොඳ නෑ මේවා කියන එක මේ තියෙන සමාජයට මුළු ශාලාවම සංඝයාගේ පිරිච්ච වෙලා. පිටින් වලින් ආපු ආම්දුරුරු ඒ ස්වාමීන් වහන්සේලා හිතා ගන්න බැරි විදිහට සිල්පද කඩනවා. බුද්ධම දක්ෂයි. අපි නම් බඩයන බේත් බීලා සුදු ඇඳගෙන පේ වෙලානේ යන්නේ භාවනා මධ්‍යස්ථාන. අරගොන්නේ එහෙම නැහැ හදිසියක් දුම් පූජාව කරන්න ඕනේ කියලා සිගරට් පැට්ටක් එහෙම දාගෙනමයි එන්නේ. සරබීම කවුරු හරි කමන්නේ අරගෙන කට්ටිය එකතු වෙලා කරනවා ඉතින් ඒ පිටිවෙන් අධ්‍යක්ෂ හාමුදුරුවෝ කියනවා ධම්මජීව හාමුදුරුවෝ කොට ගන්න නම් බෑ. මාත් බැලුවා මේ භාවනා කරන්න මං කෝ නෑ අපි ඒක එහෙම එහෙම වුණාට අපි මේ 140කට වැඩිය අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා සමා වෙන්නේ. පිටිවිම් ආශි භික්ෂුන් වහන්සේලා ගෙන්නක් කරලා තියෙනවා. පළවෙනි දවසේ දෙවෙනි දවසේ කැලෙන් එළියට ගත්ත මීහරක් වගේ. හරි අමාරුයි. තුන්වෙනි හතරවෙනි දවසේට තේරෙනවා පින්ඳ පාතයක් කරලා නැහැ. පාත්‍රයක් අත ගාලා නැහැ. ඉතින් ඒව ටිකක් කරන්න හම්බෙච්චාම ඒකේ ගුණාත්මකමක් තියෙනවනේ. ඒ නිසා මුල් දවස් දෙකේ තුනේ ඇත්තටම හරීම හරීම අසංවිධිතයි. නමුත් අන්තිමට යන දවසේ පුදුම ස්තුතියක් කරලා යනවා. අනේ අපිට මහානකම පිහිටියයි කියලා. දවස් ගානකට ආනි. ඉතින් ඕගොල්ලෝ මේ මේ සතුට තියාගන්න ඕනේ. අපිත් එහෙම තැනක තමයි මේ ගත කරන්නේ. එහෙම දෙයක් අපි සක්මන් භාවනාව, පරියංක භාවනාව, ඉදින්දා යනකොට එනකොට කනකොට බොනකොට අපි යම් ප්‍රමාණයකට සතිය පිහිටවනවනේ. ඒ ඔක්කොටම පදනම ලැබෙන්නේ සීලය තමයි. එනිසා සීලය ප්‍රඥාව කියන දෙක මනුස්සයි මනසක තියෙන උත්කෘෂ්ඨම ධර්ම දෙක. ඉතින් ඒ පිට තියෙන අනික ඔක්කොම ඊට වැඩිය ලාමකයි. ඉතින් මුද්‍රජානසේ වැඩ ඉන්න කාලේ මේ සෝනදන්න බ්‍රාහ්මණය හම්බෙච්ච වෙලාවක ඒක පැත්තකින් බලනට අර නිහතමානී මිනිසයා එයා එනවා 500ක් ගෝල බාල පිරිස එක්ක බුදුජානනාංශ ළඟට. ඉතින් බුදුජානනාංශ ළඟට ගියාට පස්සේ හොඳයි නේද කියන්නේ මේ අන්‍ය තීර්ථක කෙනෙක් බුදුහාමුදුරු දකින්න අනේ බොහොම හොඳයි. මම දන්නවා ඕගොල්ලත් විශාල මේ විශාල මේ නීති පද්ධතියක තමයි වැඩ කරන්නේ අහනවා සෝන දණ්ඩගෙන් සෝන දණ්ඩ දැන් මේ නායකයා විදියට මේ බ්‍රාහ්මණ කණ්ඩායමේ යම් කිසි කෙනෙක් බ්‍රාහ්මණ ධර්මයේ දේශනා කරන්න නම් එයා ළඟ ಗುಣ කීයක් තියෙන්න ඕන කියලා. يعني බේසික් ක්වොලිෆිකේෂන්ස් මොනවාද? ඉතින් ඒ ස්වාමීන් ඒ සෝන දණ්ඩ කියනවා එයා සීලවන්ත වෙන්න ඕනේ, ගුණවන්ත වෙන්න ඕනේ, උභයකුල පාරිශුද්ධ වෙන්න ඕනේ, හොඳ පෞරුෂත්වයක් තියෙන්න ඕනේ කියලා ಗುಣ පහක් කතා කරනවා. ඒ දැසෙම මේ වේකුල පාරිශුද්ධ වෙන අතර කුලවන්ත වෙන්න ඕනේ. ඒක තමයි බ්‍රාහ්මණ ආගම ගෙනියන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් කියන ඇත්තටම මායින් ඇහුවනම් මාත් ඕක තමයි කියන්නේ. බ්‍රාහ්මණ ධර්මයේ වගේ ගැඹුරු දර්ශනයක් ඉදිරියට ගෙනියන්න නම් ශීලවන්ත වෙන්න ඕනේ, ගුණවන්ත වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න ඕනේ, උභයකර පාරිශුද්ධ අම්මගත දෙන්නම කුලවන්ත වෙන්න ඕනේ. හොඳ කුලයක් රැකිලා තියෙනවා. ඒතොලේ කියන අපි යම් විදියකට හිතුවොත් එහෙම මේ පහම නෑ හතරක් තියෙනවා නම් ඔයා කොයි ගුණේ නැතුණත් කමන්නේ මෙයා මේ උගත උගන්වන්න හොඳයි කියලා සුසු වෙනවා අපි කියලා. ඊට පස්සේ ආ කියනවා කුලේ නම් නැතිුණත් කමන්නේ අම්මයි තාත්තයි දෙන්න ප්‍රතිඋත්තාව රකින්න කට්ටිය වෙන්න ඕන සීලවන්ත වෙන්න ඕන ගුණවන්ත වෙන්න ඕන ප්‍රඥාවන්ත වෙන්න ඕන කියනකොට අර ගියනේ කට්ටිය විරෝධය පානවා. එහෙම අතාරින්න බෑ. කුලේ තියෙන ඔය බුදුරජාණන් අහන්නේ ප්‍රශ්නේ හැලෙන විදිය ප්‍රශ්නයක් හතරයි. ඊට පස්සේ ආනවා දැන් ආව ඒක ඇත්තටම මයින් හොනම මම දෙන්නේ වගේ උත්තරයක් තමයි ඒක හරියම පිළිච්ච උත්තරයක් කියලා අහනවා ಗುಣ හතරම නැත්නම් තුනයි නම් ගන්නේ මොකද්ද ගන්න ඉතුරු වෙන්නේ කියලා. ඒකෝට සෝන දන්න බැරි කියනවා බැම්බර් වෙනවා පැකිලෙනවා මුකුත් කරගන්න බෑ ඊට පස්සේ කියනවා ශීලවන්ත වෙන්න ඕනේ, ගුණවන්ත වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න ඕනේ, උභය කුල පාරිශුද්ධ වෙන්න ඕනේ. පෙනුම නම් නැතුවක් කමක් නැහැ කියලා. ඇත්තටම මේගොල්ලන්ගේ බ්‍රාහ්මණ පෙනුමක් තියෙනවා. නැත්තම් මේගොල්ලෝ ගන්නෑ ගුරු පදවියට. එතකොට අර ඉන්න පිරිස හරියට චෝදනා කරනවා මේ බුදුහාමරෝගේ කෙනෙක් ඉස්සරහයි අපේ සංස්කෘතිය පාවා දෙන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ ඒ හතරත් නැහැ තුනක් තියෙනවනම් ඊට පස්සේ කියනවා මේ එයා ත්‍රිවේදේ දැනගත්තේ නැතත් කමන්නේ ශීලවන්ත වෙන්න ඕනේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ කියලා. ඒකෝට අර පිටිස හොඳටම චෝදනා කරනවා අපේ මේ ගුරුවරයා බුදුහාමුදුරු ඉස්සර අපේ මේ සංස්කෘතිය පාවා දෙනවා කියලා. ඊට පස්සේ දැන් සීලයයි ප්‍රඥාවයි ඉතුරු වෙලා තියෙනවා. ඒතර ප්‍රඥාස් කියන ඔය දෙකෙන් එකක් අතාරින්න ඕන මොකක්ද අතාරින්නේ කියලා අර මනුස්සය තව අදලා මිරිකනවා. සෝර දණ්ඩවතිය එතකොට කියනවා මේ දෙක නම් වෙන් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. සීලය කියන මේසෙට විතරයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාව කියන මේසෙට විතරයි සීලය තියෙන්නේ. සීල නැත්තම් ප්‍රඥාව නෑ. ප්‍රඥා නැත්තම් සීලය නෑ. ওই දෙක තමයි ලෝකේ තියෙන අග්‍රම උතුම්ම ධර්ම දෙක කියලා. එයා බෑම කියන ඔයිට වැඩි අඩු කරා. දැන් කියනවා හරියම ප්‍රඥාවන්තයි. ඔතන තමයි මටත් කියන්න තියෙන්නේ. ඉතින් අද තියෙන මේ උගත්කමත් එක්ක සීලය නැති වෙන එක අවුරුදු 200ක් ලංකාවේ නෙවෙයි ලෝකෙම මානවයට සිද්ධ වෙලා තියෙන හුණියමක් නේ. ඉස්සෙල්ලා විද්‍යාදාති විනයන් කියලා මේ දැනුම එනකොට විනයගරුක වෙයි කියලා. අද ඉහළට යන්න යන්න අධ්‍යාපන ශිෂ්‍ය ඉහළට යන්න යන්න කිසිම ගුණයක් නැහැ. ඒක මම හොඳටම දන්නවා මං ගිහිල්ලා තියෙන නිසා. ඒ නිසා ඔයගොල්ලෝ දරුවෝ දෙන්නේ දරුවෝ පූජා කරන්නේ වෙසන්ත රජුරෝ කරන්නේ නම් මේ ජූතකයක්නේ දෙන්නේ. ඊට වැඩි කැත වැඩක් කරන්න යන්නේ. මේ අධ්‍යාපනයේ දරුවෝ දීලා පිටරට ඇරලා මේ දරුවන්ට උගන්වන දේ නිසා ලෝකේ නැති පරංගි ලෙඩ හදාගෙන එනවා. අම්මට තාත්තට වෛර කරනවා. සංස්කෘතික ලක්ෂණ නැහැ. ප්‍රධාන හේතුව බයලජ්‍ය දෙක නැහැ. ඒකට බෙහෙතක් තාම ආණ්ඩුවට හම්බෙලත් නැහැ. අපි දිගටම යෝජනා කරමින් ඉන්නවා. ඊයේත් මට ඇවිල්ලා තිබුණා කොන්ෆරන්ස් එකට එන්නේ කියලා Faith for Earth කියලා මේ ලෝකේ සීතල කරන්නම් අපි මේ ශ්‍රද්ධාව කියන එක තියෙන්න ඕනේ. මම කිව්වා මම එන්නම් mindfulness for earth කියනවනම් මම එනවා කොන්ෆරන්ස් එකට. සත්‍යයි මේක තියෙන ඊට පස්සේ මම දන්නවා මම ඔබ දන්නවා අපි එහෙම වෙලාවට ඔබ වහන්සේට කතා කරනවා අපි පුළුවන් තරම් තල්ලු කරලා කියනවා මේ සතිය තියෙනවනම් බයලජ්ජාව හැදේ. බයලජ්ජා තියෙනවා නම් සීලය හැදෙයි. සීල තියෙනවා ප්‍රඥාව තියෙයි. මේ දෙක වෙන් කරපු එක තමයි අද මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන සාපේ. ඒකට කියන්නේ hidden curriculum and moral education කියලා අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ හංගවලා ගහන වෙනම පදයක් තියෙනවා. ප්‍රතිජ්ජිය ගහන්නේ සහතිකේ. සුදුසුකම්. ඒ සුදුසුකම තියෙනවා වර්ණේ නැතුවත් කමන්නේ කුලේ නැතුවත් කමන්නේ මොන මගුල් නැතුවත් කමන්නේ දීපය වකෝ රස්සාවල් කියලා ආණ්ඩුවට කියලා ගෝල් පෙස් කියලා අපිට රණ්ඩු කරන්න පුළුවන්. නමුත් ඒත් එක්කම මේ මේ බයලජ්‍ය දෙක නැති කරන එක හොඳට ස්ටඩි කරලා තිනවා ඉන්දියාවේ. ඉන්දියාවේ හිඩන් කරිකුලම් එකට වෙස්ට් එක නෙමෙයි බටහිර ලෝකේ පුරුදු නෙමෙයි ගත්තේ. ඉන්දියානු සංස්කෘතිය රින්ගෙව්වා. ඒ නිසා ඉන්දියාවේ විවස්ථාවේ හරි කොඳු වැඩපලක් තියෙනවා. අපි නෑනේ අපි සුද්ධ කිව්වොත් ඕන දෙයක් කොච්චරයි කිව්ව සුදුහාමුදුර කෙනෙක් බණ කියනවනම් බුදුහාමුදුරන්ටත් වැඩිය ඕගොල්ලෝ ගණන් ගන්නවනේ. ඒ තරම් මේ සුද්ධගේ දෙයට කරු කරන ගතියක් තියෙනවා. කම්මන්නේ නැහැ ඒක. හොඳ නා හොඳයි. නමුත් මේ මිනිස්සු ළඟ නැතිම දේ තමයි බයලජ්‍ය දෙකම නැහැ. මේ පිටරට තියෙන සමාජයකට ගිහිල්ලා ගත්තොත් ඒවා මේ බල්ලු හරක් වගේනේ. හැන්ද වෙනකොට නගරයට බැස්සොත් එහෙම ආ එළියට එන්න බෑ කාටවත්. පිරිමි කෙනෙකුට නම් බේරෙන්න බෑ. කාන්තාව ඒ තරම් දීලා නටන ලෝකයක්. ඒක මේ පිටරට ගිය කට්ටියට හොඳට විඳින්න වෙලා තියෙනවා. ඒගොල්ලෝ මේ කල්චරල් ෂොක් එක මැදිවට ඒගොල්ලන්ගේ දරුවෝ ඒ අයිතිවාසිකම් ඉල්ලනවා. නැතු ඉන්න බෑනේ මේ ඔක්කොම ලායක පිය ගෲප් එකේ කට්ටිය එකතු වෙනකොට හැන්දාවට සෙට් වෙනකොට මේ කට්ටිය ගියේ නැත්තම් ඒ මොකද ඒ සීලේ පහත් කළ සලකලා මේ මිනිස්සු තිරිසන් මට්ටමකට පත් කරලා ඉඳපත් කරගෙන රාජ්‍ය තන්ත්‍ර විතරක් බාරගෙන කරන්න විශාල අවුරුදු 200ක වැඩපිළිවෙලක් කියලා ඒගොල්ලෝ කියන්නේ. මං කියන්නේ බුදුජානනාංශික මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය අවුරුදු 200යි කියලා. ඊට ඉස්සෙල්ලා ඉඳලා තිබුණා මේක. අපිට පුළුවන් වේද මේ 200 අනිත් පැත්ත හරවලා උගත්කම තිබිච්චාවයි. දැන් උගත්කම ගන්න ඕනේ නැහැ නේ Google එකකින් අහපුවම ඕන එකක් කියනවා. මොනක්වත් විභාගය පාස් කරන්න ඕනේ නැහැ. ඉතර වගේ විභාග පාස් කරන පොත් පාඩම් කරන්න ඕනෙත් නැහැ. දැන් තියෙන්නේ ප්‍රශ්න පත්‍රය ආපුවාන් ටක් ගාලා ක්වෙස්චන් එක Google එකෙන් ගන්න පුළුවන් නම් ඉක්මනට ලියපු ගමන් මේ මේ ලකුණු හම්බ වෙනවා. අපි වගේ දෙකර දෙවරක් චක්‍රේ තුන්වරක් චක්‍රේ මේ ඕගනික් කෙමිස්ට්‍රි, ඉනෝගනික් කෙමිස්ට්‍රි සූත්‍ර කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ ළමයේ කීටවලු ඒ ටැබ් එක මුළු පාවිච්චි කරන්නේ අම්මගෙනක් දීලා ඉතින් උගේ වැඩේම කොට කොට ඉන්නවා. ඉතින් විභාගෙට ළමයි ලෑස්ති වෙන්නේ නැහැ. ඉතින් අම්මා කිව්වලු දැන් බලපන් දැන් ඕක විභාගෙමත් පෙළ වෙලා මම නැති කාලයක් ආවොත් දැන් අපට කන්න දෙන්න වෙනවා ඔක්කොම කරනවා. ඌ කිව්වලු අම්මා නැති වෙච්චාම මොකද්ද කරන්න ඕන කියලා Google එකෙන් සර්ච් කරනවා කිව්වා. ඒක Google එක උත්තර දෙයි කිව්වා. මම කියන්නේ ඕගොල්ලෝ හදන දරුවෝ ගැන මම කියන්නේ. මට බය වෙන්න දෙයක් නැහැ මට දරුවෝ නැහැ. බලාපොරොත්තුකුත් නැහැ. උගල මහා ලොකු දෙයක් විදිහට මේ දරුව මේ ලෝකෙට ප්‍රසූත කරලා තියෙන්නේ. උන් එහෙලි කරලා තියෙන අපායකටනේ. උන්ට ආහුනේය පාහුනේය දක්ෂිනේය අංජලි කරණීය අනුතරම් පුණ්‍යක්කෙත්තං හෝ. මේ සීල සම්පන්න ගතිය. මේ වීර්යවන්ත ගතිය. ඒක ඔක්කොම නෑ. ඒගොල්ලන් තියෙන එක අවුට්සෝස් කරන්න පුළුවන්. ඕන කෙනෙක් කන්සල්ට් කරුවා ගත්තා වැඩේ කරන එක නේ තියෙන්නේ. ඕන අම්මා තාත්තා වුණත් අවුට්සෝස් කරතයි. ඉතින් ඒක අපිට සල්ලි ටිකක් දෙන්න අපි ඕන දෙයක් කරලා පෙන්නනම් අතමිට කාශිපණ හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිවි ලෝකේ මවන්නම් කියලා අපි පුංචි කාලේ සින්දුවක් තිබ්බා. එච්චර තමයි අද හදන දරුවෝ හදලා තියෙන්නේ. නමුත් මේ හදන දරුවෝ හදන પરම්පරාවේ ඉන්න අපි පොඩ්ඩක් කල්පනා කරමු. අපි ළඟ මේ තියෙන සීලය මේ මනුස්ස ලෝකෙට විතරක් නෙමෙයි බලපාන. ඒක දිවි ලෝක, බ්‍රහ්ම ලෝක, තීසන් ලෝක, പ്രേත ලෝක, නිරි ලෝක, ගස්කොළන් වලටත් බලපාන. ඒක නිසා මේ faith for earth කියන එකේ අපි මේ කොන්ෆරන්ස් දෙක තුනක් කරලා තියෙනවා mindfulness for earth කියන එකේ ඒක තියෙනවා බ්‍රහ්ම කුමාරී කියලා සංගමයක් ඒක ඇත්තටම ඉන්දියානු පදනමේ තියෙන්නේ ඒගොල්ලෝ කියනවා මේ භාවනා කරනකොට වැඩෙන එළවලු කොටුවක ඉඳගෙන භාවනා කරොත් පුදුමාකාර විදිහට අර එළවලු වල වර්ධනය සිද්ධ වෙනවා කියලා ඒගොල්ලෝ ෆොටෝ අරන් පෙන්නනවා අපි භාවනා කරන්නේ පැල පැල හැදෙන තැනක කිය. අපිත් ඊට පස්සේ වයඹ මේ මේකරල් වැල්ලාස්සේ එනතන් ගස්සස්සේ මේ ළමයි පරියන්කේ සක්මන ගහලා අරගෙන පින්න එයත් දර්ශනයත් හරියම ලස්සනයි. ඉතින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අයිදා යන වෙලාවේ හිටිය අලුත් ලේකම් කෙනෙක් මම එයාට ෆොටෝ ටික පෙන්නුවා. අපි භාවනා කරන්න දමදිව යන්නේ නැහැ. අපි භාවනා කරන්න භාවනා ශාලාවලට යන්නේ නැහැ. අපි ගහක් මුලට යනවා. මොකද ගස් වලට තේරෙනවා මේක. අපි භාවනා කිරීමේ ගුණය. එමුතු ගහේ තියෙන ගුණය අපිට එනව නෙවෙයි. එහෙමත් කට්ටිය හිතනවා. ඊට වැඩිය තියෙනවා තමන් භාවනා කරනකොට සබහා ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ සීල කියන්නේ අන්තිම ස්වභාවික කාරණාව. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය නම් ආවුණීය පාවුණීය දක්ෂිනීය අංජලිකරණීය ගුණ අපි දැනගන්න ඕන මොන සුදුසුකම හම්බුණත් අනම්මනම් මොන දුපොහොතත්කම් ලැබුණත් ඒ සීලේ නැත්තම් ඒක නිකන් මේ මේ සීලේ තියෙනවා නම් ඒ කියන්නේ රත්තරන් භාජනයට දාපු සිංහ තෙල් වගේ කියලා. ඉතින් මේ වෙනකොට සීලේ නැහැ කියලා බය වෙන්න එපා. අද ඉඳලා කරන්න පුළුවන්. මම මේ සතිය පටන් ගන්නකොට සිල්පද 10ම කඩලා තිබුණා. මට කිසිම ඒ කියලා දෙන හාමුදුරුවෝ කිව්වෙත් නෑ ඒක මට බාධාවක් වෙයි කියලා. මම පැහැදිලිව කිව්වා ස්වාමීන් වහන්සේ මට මේ භාවනා කරන්න තියා ගුණවතෙක් ළඟට යන්නවත් ගුණයක් නෑ. මොකද හරි ආශාවක් තියෙනවා මේ සිල්පද කඩන්න කිරිබිම් මල්ලත් කඩනවා වාගේ. අලකොල්ල ලන්දක් හැදි ගන්නවා වාගේ. චති ගන්නවා වාගේ. ඒක මම උඹට ඒවා කිව්වේ නෑනේ. ඒ සීලේ කඩාගෙනත් සතිය පොඩක් වඩපන් මොකද වෙන්නේ කියලා. පළවෙනි රිට්‍රීට් එකට ගිය දවසේ ඒක 1979 වෙන්න ඇති පාතිමා රිට්‍රීට් කියලා කතෝලික පල්ලියක තිබ්බේ මහානගම මේ මහවැලි ගඟයිනේ අරුපල අරුපල නෙවෙයි එදාම මට හිතන පැවිදෙන්න ඕනේ කියලා. ඒතර මම වැඩි කාලෙ මේ භාවනා කරලා හරි මේ තිල්ලා කරලා හරි මේ තිබුණා ඊට පස්සේ ඒසොන් කොම්බ අද පැවිදුනොත් හෙට සිවුරු අරිනවා. ඔබට පුදුමාකාර ගායක් තියෙන පැවිදෙන්න එපා. ජීවෙන් එකන භාවනා කරනවා. ඉතින් මං කව ස්වාමීන් වහන්සේ ඉතින් ආමුදු කෙනෙක් එහෙම කියන්න වටින්නේ නැහැ නේ. ආමුදු කරන්නේ ඒ පැවිදෙන්න කියන එකනේ. නෑ පැවිදි වුණත් එකයි නැතත් එකයි කියනකම් භාවනා කරපන් එදාට පැවිදෙනකොට උඹට හරි ලේසි පැවිද්ද. ඒ ටික ඔක්කොම කරතයි කිහි වෙන්නේ. ඕගොල්ලෝ ඒකට නිදර්ශනය. ඕගොල්ලන්ගේ ණය ගැන හිතන්න මේ වෙලාවේ. ඉතින් යාළුවෝ ගැන හිතන්නේ ඒගොල්ලෝ කොට දහසකුත් එකක් වැඩනේ මේ වෙලාවේ. මේ වගේ දැනකට ඇවිල්ලා මේ බණක් කියනවා හරි මේ කිව්වොත් මෙහෙම ඉඳගෙන බණක් අහන්න පුළුවන් මට්ටමට ඒගොල්ලෝ ගන්න අපිට මොන හැකියාවක් තියෙනවද කියලා අපිට නෑ ඇත්තට මේ හැකියාව. මොකද ඒගොල්ලන්ගේ මේ සීලයක් රැකගෙන මේ වගේ තැන කිනකන බණක් අහන්නට වැඩිය වැඩ තියෙනවා. ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයෙන් පස්සේ නම් ඕගොල්ලොත් ඒ කල ඒ තලමට තමයි වැඩේ. මගේ ජීවිතේ අවුරුදු 36ක්. අවුරුදු 36ක් දිගටෝම ගත කරන්නේ සිල් තුන එක. දිගටෝම ගත කරන්නේ ගුණ තුන එක. ඉතින් මට පේන්නේ බුද්ධ ධාතනේ දියුණු වෙනවයි කියලා. ඔයගොල්ලෝ මේ අසේවනාච බාලණන් කියලා පිස්සු පියාටත් එක්ක ආශ්‍රය කරලා අනේ සාසනේ පිළිනවා ස්වාමීන් වහන්සේ කියන බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්න ඕනේ. අයක දෙකක් නැහැ. ඇයි ඉතින් බල්ලොත් එක්ක බුදියන්නේ? හැබැයි එහෙම වුණාට පස්සේ මේ වගේ තැනකට ඇවිල්ලා දවස් හයක් ඉන්නකොට පුදුම වෙනසක් තේරෙනවා. මොකද මේක හැදිලා නැහැ කියන සිද්ධි වෙලා නැහැ කියන රිට්‍රීට් දේශය 70 ගණක් කරලා පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා වෘත්තීය මධ්‍යස්ථාන වලින් මෙහෙට එනවා. ඔය කඳවුරු වලින් හරි මේ ආපුවාම මේගොල්ලෝ දකිනවා විශේෂම දකිනවා මේ මුස්ලිම් කට්ටිය ඇවිල්ලා අපිත් එක්ක වාඩි වෙලා ඉන්නවා. කතෝලික අය වාඩි වෙලා ඉන්නවා. Hindu කට්ටිය වාඩිලා ඉන්නේ. ඒගොල්ලෝ අන්තිමටම කතා කරනවා අනේ මං හිතුවා අපි ආපුවම අපි කොන් කරයි. මම අඳුර ගන්න පුළුවන් වෙයි කියලා නෑ. මාත් මේ කට්ටියත් එක්කමයි හිටියේ. සතියත් හිටියා මට. මට කිසියම් පිටගංකාරයක් කියලා හිතුන්නේ නෑ කියලා. අපි දන්නෙත් නෑ. අපිට අදාළ නෑනේ මේ මනුස්සයා මේ මොන එකක්ද කියලා අපිට අවශ්‍ය කරලා තියෙන මනුස්සකම තියෙන්න ඕනේ මේ බයලජ්ජාව කියන එහෙම නැත්නම් මේ ආචාර ධර්ම ගරු කරනවා කියන එක විතික්‍රමණය කරන්නේ නැති එක ට්‍රාන්ස්ග්‍රස් කරන්න එපා ලෝකේ පවතින නීතියක් තියෙනවා නම් පන්නන්න යන්න එපා. ඒක අපිට ඊට පස්සේ මේ අපාගත වෙලා විඳවන්න වෙනවා. පවතින නීතියට වැඩ කරන්න ඕන. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ දකින්නේ මේ භික්ෂුන් වහන්සේ නමක් ලැබෙන අනුත්තර වූ පුණ්‍යක්ෂේෂ්ඨයක් වීමට අද මෙනකොට ශාසනය මේ ලංකාව විතරක් නෙමෙයි. තායිලන්තෙත් එකයි, බුරුමෙත් එකයි කියවන්නේ Work of the Kings කියන පොතේ ඒ සෙනවිරත්න කියන එකන අයිනේ චිකාගෝ යුනිවර්සිටි කේ ප්‍රොෆෙසර් කෙනෙක් මේ මේ වගේ සංඝයා කියාගෙන ඉන්න කට්ටියගේ තියෙන අවචා අවචාගත වැඩ අවචාවට ලක්වෙච්ච වැඩ ගැන ඔක්කොම ලියලා තියෙනවා. ඉතින් මට කිව්වා ඒ පොත් කියවන්නත් එපා පෙන්වන්නත් එපා. මම කනේ කිසි ප්‍රශ්නයක් නැහැ මම පැවිදෙන්න ඉස්සෙල්ලා ඉඳලම ඒ දැනගෙන හිටියේ. නමුත් මට ඒකේ බාධාවක් උනේ නැහැ. මට වැඩක් නැහැ නේ කාගවත් සීලයක් මට වැඩක් නැහැ නේ. මම දන්නේ මම දුස්සීලව හිටියේ කියලා. මට වෙච්ච විදිහ මම දන්නවනේ. ඒ නිසා අද තමයි දවස. අදින් පස්සේ මේ හැර උල්ලක්ෂය ගන්න ඕන. අරගෙන අදිෂ්ඨාන කරනවා තියෙනවා නම් සීලයක් හොඳයි. නැති වුණත් පුදුරාසේ කවදාකවත් අඟලිමාලට බණ කියවේ පන්සල් පිටවල නෙවෙයිනේ. තිසරණ සරණ ගිහිල්ලා නෙවෙයිනේ. පටාචාරාව එනකොට ශාලාවට අමු නිරුවස්තරෙන් න්යාවේ. බුදුහාමුදුරුවෝ කිව්වද පටාචාරාව උඹට සිල් දෙන්න ඕනේ, নমස්කාරය කියපන්. ඒ මොකුත් කිව්වේ නෑ. සෝපාකට ඒව මොකොත් මේ ඒව මේ පසුකාලීනව හදාගත්ත චාරිත්‍රය. ඒවට යට වෙන්න එපා. ඒව කරන්න. හැබැයි මේ මේ සීලයක් පිළිටවන්න හෝ සතියක් පිළිටවන්න හෝ ගන්න වැඩවලට මම මේ මේ නුසුදුසුකම් තියනවා කියලා හිතන්න එපා. උදාාර විදියට හිතන්න මම උප්පත්තියම මට මේ සීල කුසල් තියෙනවා. අපි කියන්නේ ඒකට අපි කියන්නේ ඒකට ජම්ම දායාදයක් කියලා. බර්ත් රයිට් එකක්. ඔක්කොටම තියෙනවා. එක ගානට තියෙන. අපි එහෙම කට්ටියත් එක්ක ඉඳලා ඒ ඒක උද්දීපනය කරගෙන උත්ප්‍රේරණය කරගෙන ගියොත් අපි මේ ගන්න වැඩේ ප්‍රයෝජනයක් තියෙනවා. නැත්තම් අපි අවචාවට ලක් කරන තමන් ගැනම ලැජ්ජාවටපත් වෙලා තමන් ගැනම අව탁සීරු කරගෙන අපි ඒකට කියන්නේ අත්කලමතාන යෝගය කියලා. එහෙම ඉන්න කට්ටිය සාසනේ හරියන්නේ නැහැ. නිතරම තමන් මම කාලකන්නේ මට හරියන්නේ නැහැ. හරි මේ කියාගෙන ඉන්නවා. ඇත්තටම හරියන්නේ නැහැ. නමුත් අපි වෙනස ඇති වෙන්න ඕන. ඒ වෙනස ඇති වෙන පළවෙනි දේ තමයි මම බුදුන් හාමුදුරුවෝ නිසා මම සිල්වන්තයි. අහවල් දවසට පස්සේ මම සිල්වන්තයි කියන්නේ. ඉතින් අඟුලිමාල හාමුදුරුවෝ ඇත්තටම හාමුදුරුවෝ නේ අඟුලිමාල කාලේ 999 ලේ පිට කැපුවනේ. ඊට පස්සේ ගණන් කරන්නේ නැතුවත් බර ගණක් කපලා තියෙනවනේ. අන්තිම ඇඟිල්ලට බුදුහාමුදුරුවවත් කපනවා. අම්මා ආවත් කපනවා කියලානේ තියාගෙන හිටියේ අම්මා එනවා දැන් බුදුජානසී ඉති ඉස්සල්ලා වඩිනවා මොකද අර ආනන්තරී අකුසල කර්මයකට අහු වෙනවා අම්මා කැපුවා බුදුජානසී වඩිනවා අර පිටිපස්සෙන් ගිහලා මේ බැටාලියන් එකක් කපපු මිනිස්සයා බුදුජානසී පිටිපස්සෙන් එනවා හිමීට මේට ඉතින් බුදුජානසී දන්නවා පිටිපස්සෙන් එනවයි කියලා අදිෂ්ඨානයක් කරනවා අපි දෙන්න අතර පරතරය අඩු නොවෙන්න බැරිව දැන හති වැටලම කියන ඔය හිතු මහාන කියලා බුදුජානසී කියනවා මන්නම් නතර වුණා බඩක් පුළුවන් නම් නතර වෙයන් කියලා අර මාංශය කල්පනා කරන අඟුලිමාලයක් වුණා. බුදුහාමුදුරුවෝ මේ මටත් වැඩි ඉක්මනට යද්දී ආ කියනවා මම නතර වෙලා ගියා. ඒකල මට කියනවා පුළුවන් නතර වෙන්න කියලා මනුස්සයට තේරෙනවා. ඒක තමයි ආර්ය භාෂාව. ඊට පස්සේ එහෙම ආවුද බිම තියලා අනේ මට නතර වෙන්න හැටි කියලා දෙන්න කියනවා. ඒක හරියට මේ ඇවිල්ලා කමට අහන අහනවා වගේ. ඊට පස්සේ බුදුරජාණන් ශ්‍රීලා පැවිදි වෙලා බිම්බිසාර රජුරවන්ටත් කොසල් රජුරණ මම හිතන්නේ ලේබඩ යනවා දකුණට මේ අඟුලිමාල ඇවිල්ලා මෙතන ඉන්නවා කියලා. පින්නපාතේ වයින්නකොට අම්මා කෙනෙක් විලිලනවා දරුවෙක් වදන්. කවුරුත් නැහැ උපස්ථානට. මෙයාට අර අච්චර මිනී කපු මිනිසයාද හරියට අකම්පාලයක් ඇතුව නෝබිට කියලා අපිට සම්බන්ධ වෙන්නත් බෑනේ අම්මා විලිලනවා. දරුවෙක් වදන්. ඉතින් එයා හිතාගෙන ඉල්ල පින්නපාතේ කරනකොට සාමාන්‍ය පැයක් විතරනේ ඒත් අර විදියට විල්ලනවා. ඉතින් දැනගත්ත මේක මොකක් හරි ප්‍රශ්නයක්. මොකද්ද කරන්න දෙයක්වත් නැහැ. විජහට පාත්‍රය දීලා බුදුරජාණන්සේ ළඟට ගිහිල්ලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මම යනකොට මේ සවැත්නුවර වීදියේක ගෙදරක අම්ම කෙනෙක් දරු ප්‍රසූතියට ලෑස් වෙනවා. බුදුමාහාර අමාරුවක්. මං එනකනොත් පින්නපාත කළ එනකමොත් තියෙනවා. අපිට මේකට සම්බන්ධ වෙන්න බෑනේ. මොකද්ද කරන්න ඕනේ? ඒක කියනවා මගේ ජීවිතේ කවදාකවත් සත්‍යක් මරලා නැහැ. ඒ ආනුභාව බලයෙන් මේ දරුගබ සුවසේ භාවේවා කියලා ප්‍රාර්ථනා කරපන් කියලා. අනේ ආමුදුර දැන දැන 999ක් කපලා තියෙනවා. නොදැන කොච්චර දෝ කපලා තියෙනවා. ඉතින් කොහොමද මං කියන්නේ මගේ ජීවිතේට කවදාකවත් ප්‍රාණයක් හානි කරලා නැතිසයි කියලා. ආ අපිට තේරෙනනේ එහෙනම් කියවන් ආර්යය જાති ආජාතෝ. මේ ආර්ය જાතියට මං ආවට පස්සේ දැන දැන සතික මරණයි. ඊ ආනුභාව බලයෙන් මමට ගැබ පහ වෙනවා. අද කියනවනේ අඟුලි මාර්ගය. යතෝ හම්බගෙන හරි ආය ජාත්‍යා ජාතෝ <clears throat> සංචිච්ච පාණං න වර විසාම. මේ ආර්ය භාවයේ පත් වුණාට පස්සේ නැගිටින්නේ මං කවදාකවත් සත්‍ය විනාශ කරලා නැහැ. ඒ ආනුභාව බලයෙන් උඹේ ගැබ්බල පහ වේවා කියනකොට බලන්න බුදු කෙනෙක් පහළ වීමේ තියෙන වෙනස මිනිස්සෙකුට. අර වගේ මහ දාමරික හොරෙකුට පුළුවන් නම් අපි කරලා ඇත්තටම අපි කරන පින් අපි කරන පින් හොපව් අඟුලිමාලගේ පලාතකින්වත් කියන්නේ නැහැ. අපිනේ පොඩි යකඩ කෑල් ටිකක් එකතු කරගෙන ඉන්නේ. අරව එහෙම නෙවෙයිනේ දැක දැක දන දන 999ක් කපලා තියෙන්නේ. මම හිතන්නේ ඕගොල්ලෝ කරලා තියෙන පව් මදිකම තමයි ප්‍රධාන හේතුව මේ විපස්සනා තේරෙන්න තියෙන්නේ. හැබැයි අර කරපු ටික තැවි තැවි අයියෝ කී කිය ඉන්නවා මොකද මේ ශාසනය දන්නේ නැති නිසා. භික්ෂුව කියන්නේ කවුද කියලා දන්නේ නැති නිසා. ධර්මය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති නිසා. ඒව අපි ඒක නිසා ඔක්කොම එක හදා බෙදා ගන්න තමන් කියලා කරලා තියෙන පවුටි කෙලි කරන්නකො. අපි ළඟ ඉන්නේ කනා කියව මොකද්ද බං ඕක උඹ ඕක නම් මේ හක්කේ තියලා දෙමාරින්න පුළුවන්. මං ඔයිට වැඩිය පව් කරලා තියෙනවා කියලා. ඒකටයි බුද්ධ ශාසනය කියන්නේ. හැබැයි ශාසනය ගත්තට පස්සේ නැත්තම් මේ සත්‍ය පිටන්න ගත්තට පස්සේ ආයෙ කවුරුත් කිව්වට සිල්පද කඩන්න යන්නේ නැහැ. ඒක රැකගෙන ඉන්නවා. <clears throat> ඒ නිසා අපි ඇත්තටම අපාගත වෙන්නේ සිල්පද කඩපු නිසා නෙවෙයි. මේ කඩපු සිල්පද ගැන නැවත නැවත සීකරන හින්දා. ඒක කියන්නේ අකුසල් සමාපත්තිය වෙනකොට ආනපන සී කරා. ඒ වෙනකොට සක්මන සී කරා. එහෙම නැත්නම් අපි ඇත්තටම කරන්නේ ඔය වෙච්ච මොනවා හරි වැරද්දක් ගැන කල්පනා කරන නැත්නම් අල්ලපු ගෙදර කරපු වැරද්දක් ගැන හිතලා නැත්නම් දරුවෙක් කරපු වැරද්දක් හිතලා අම්මා තාත්තා කරපු වැරද්දක් හිතලා හොඳ දේවල් කල්පනා වෙනව අඩුයි. අර ඒ දේවල් සිහි කරන සතිය ඒවට කියන්නේ මුත්ත සති කියලා කියන්නේ. මෝඩ සතියකට තමයි අපි ඉඳ දෙන්නේ. ඒකට බලන්න හුස්ම මෙනෙහි කරනවා කියන්නේ. ඒවන බලන්න ඇවිදින পায় වම දකුණ මෙනෙහි ඒක පින්පව් නැන්නේ. ඒක නිසා හරි කම්මැලි. අර පවුමනේ කර කර පොත් ලියලියා නවකතා හදා හදා කෙටි ඩ්‍රාමා හදා හදා ටෙලි ඩ්‍රාමා හදා හදා මේ ලෝකෙ මොකද්ද කරන්න කියලා බැලුවොත් මේ ජනමාධ්‍ය තන්නේ ක්‍රම මානවයට විරුද්ධව යන්නේ. තන්නේ ක්‍රම මානවයට විරුද්ධ යන්නේ විච් වැරදිම උස්මතු කරලා ඉස්මතු කරලා තේන්නේ. ඒ වුණාට අපි කට්ටිය ඒව බලන්නේ අපි ත්‍රිපිටකය බලනවා. බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන දේ බලනවා. සංඝයා කියන්නේ කවුද කියලා බලනවා. අපිට බාධාවක් නැහැ. ඒ සමේ අකුසල් සමාදානය තමයි ඒක හරියටම පාප මිත්‍ර සේවනයේ වගේ. අපි ගෙවල් වල ඉන්නකොට 100ට 100ක්ම ඉන්නේ පාප මිත්‍ර. අසේව නාච බාලාන. පළවෙනිම මංගල සූත්‍රයේ තියෙන පළවෙනිම අපි ඒක තඹීයකට සලකන්නේ. උදේටත් පාප මිත්‍රයෝ, දවල්ටත් පාප මිත්‍රයෝ, හැන්දෑවටත් පාප මිත්‍රයෝ. උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රැයට කසපාර 300යි. අර ඉතේ විලංගු වැටලා කසපාර දෙන කට්ටිය වගේ ඉතින් ඒව් එකෙන් ගැලවිලා සත්පුරු ශාස්ත්‍රයකට යන්න ඔය අපි ළඟ තියෙන දැනුම මදි. ඒකට විශේෂ ප්‍රයත්නයක් කරන්න ඕනේ. ඉතින් මට හිතා ගන්න බෑ මම කරපු මේ අමනකම් වලට නැත්තම් ගත කරපු ජීවිතය හැටියට මේ විදියට පැන ගන්න වීම ගැන. ඒ කියන්නේ දුම් උනන්දුවකින් මං ඉන්නේ මොකද මම ඇසුරු කරපු ඔක්කොම බුද්ධම වෙනවා මේ අර පුද්ගලයාමද කියලා. ඒ තරම්ම ඕගොල්ලන්ට වැඩි ඕගොල්ලෝ හිතලව නම් ඕගොල්ලෝ දන්නවනේ ඕගොල්ලෝ කරලා තියෙන අත්‍යර්ජි පාවැරදි වගේ දසදහස් ගුණයක් මම කරලා තියෙනවා. නමුත් මේ සතිය හම් වෙච්ච දවසේ ඉඳලා මට හම් වෙන තමක් හම්බුනේ කල්යාණ මිත්‍රයෝමයි. දැක්කෙම භවනා මධ්‍යස්ථානමයි. ධර්මයමයි. ඉති බලනකොට මං වෙලෙ බුදුහාම රොක්කම කරලා ඉවරයි. බුදුහාම මං වෙලෙ භාවනාත් කරලා තියෙනවා. සීලයත් දැකලා තියෙනවා. දානෙත් දීලා තියෙනවා. මම බුද්ධ ශාසනය නිකන් මල්ලත්තියකට පූජෙච්ච මලක් වගේ අතින් අතට යමින් බොහොම සන්තෝෂෙන් ගත කරනවා. ඉතින් ඕගල්ලන්ටත් ඒ වගේ තමන්ගේ ජීවිතේ මේ කරගෙන යන වැඩේ නිසා අත්තාලව කුමාරයා වගේ අතින් අතට යන මල් වට්ටියක මලක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දවසේ ධර්ම දේශනාව સમાප්ත කරනවා. ඒක උපයාසපයා ගන්න ශක්තිය ධෛර්ය බලය සීයේ මුල් කරගෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා